බුද්ධික මහත්මයා අවසරයි හම්දුරනේ YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා සිසිල කියලා මහත්මයෙක් මීට අමතර මීට අමතරව තව නොදන්නා කමක් තිබිය හැකියි උදාහරණයක් ලෙස තම මව හෝ පියා බව නොදැන එම පුද්ගලයා ඝාතනය කළහොත් එය ආනන්තරීය පාප කර්මයක් වේද? මනුෂ්‍ය ඝාතනය ඝාතන පාපයක් පමණක්දයි පහදා දෙන්න. මම අප ප්‍රශ්නේ කියවන්න අවසරයි හම්බුනේ. ඔව්. කියන්නේ ඒකේ මුලින්ම වාක්‍යයක් තියෙනවා. මීට අමතරව තව නොදන්නා කමක් තිබිය හැකියි. උදාහරණයක් ලෙස තම මව හෝ පියා බව නොදැන එම පුද්ගලයා ඝාතනය කළහොත් එය ආනන්තරීය පාප කර්මයක් වේද? ඔව්. මනුෂ්‍ය ඝාතන පාපයක් පමණද පහදා දෙන්නේ. ඒක තමයි මම කිව්වේ අර දැන් සමහර දේවල් අපි දන්නේ නැහැ. ඒ දන්නේ නැති බව කියන එක තමයි උතන්දී ඇවිත් තියෙන්නේ. කියන්නේ මේ මවය මේ පියාය කියලා දන්නේ නැහැ. අපි මීට පෙරත් ওই වගේ උදාහරණ ගත්තා. අපි හිතමු දරුවා ඉපදිච්ච මුල් අවදියේම තාත්තා ගෙදරින් යනවා. එතකොට දරුවා ලොකු මහත් වෙනකොට ඒ දරුවා කවුද කියලා තාත්තා දැකලත් නැහැ තාත්තා කවුද කියලා ඒ දරුවා දැකලත් නැහැ දැන් තාත්තා පුතා අඳුරන්නේ නැහැ පුතා තාත්තා අඳුරන්නේ නැහැ ඉතින් ඒ වගේ தත්වයක් තුල යම් අවස්ථාවක ගැටුමකදී අර දරුවා විසින් තාත්තව ඝාතනය කළොත් එතකොට සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චිත්තේ උපක්‍රමයේදී මේන් ඝාතනය වීම කියන ප්‍රාණඝාතයට අදාළ සියල්ලම සිද්ධ වෙලා. හැබැයි තාත්තා දන්නේ මේ තමන්ගේ පුතායි කියලා පුතා දන්නේ මේ තමන්ගේ තාත්තයි කියලා ඒ නිසා මොනම ආකාරයකින්වත් පීතෘ ධාරක සංඥාවක්වත් මතු වෙන්නේ නැහැ එතනදී. හැබැයි එහෙම සංඥාවක් මතු නැති වුණාට ආනන්තරේ පාප කර්මයේ කිසිදු අඩුවක් එතනදී ඇති වෙන්නේ නැහැ. ඒ මොකද ඒක හුදෙක් මනුෂ්‍ය ඝාතනයක් විතරක් නෙමෙයි මනුෂ්‍ය ඝාතනය ප්‍රාණඝාතය සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ ප්‍රාණඝාතයට ලක් වෙච්ච කෙනා මිනිස්සෙක් නිසා ඒක මනුෂ්‍ය ඝාතනයක් වෙනවා. ඒ දෙන්නම් කවුරුවත් දැනගත්තත් නැතත් අර තාත්තගේ ලේන් වශයෙන් මේ දරුවා හැදුනයි කියන එක විශ්ව ධර්මතාවය. ඒක ඒ දැන් දෙන්න දන්නවයි නොදන්නවයි කියලා ආනන්තරේ පාප කර්මයට එහි කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. අර දැනගෙන පසුතැවුනොත් වඩා පසුතැවීමේ නිසා කර්මය බලවත් වෙනවා. ඉතින් මේක නොදන්නොයි කියලා දෙවන භවයේ නිරය උපදින්නට ඒ කර්මයේ කිසිදු අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා එතන සම්පූර්ණ ආනන්තරේ පාප කර්මයක් සිද්ධ වෙනවා. ඉතින් එතන තියෙන්නේ තර අපි මුලින් කිව්වා වගේ දන්නේ නැහැ. අහලා නැහැ, දැකලා නැහැ. ඒ දැනුවත් නොවීමේ ප්‍රශ්නයයි එතන තියෙන්නේ. ඒක විශ්ව ධර්මයට අදාළ නැහැ.